ප්‍රශ්නමයි අපේ බස හරියුනේ දේවල් සූත්‍රය දෙවන දේශන. ඒ භගවතු වරතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි කියන්නේ අපි දේවල් සූත්‍රය අපි පටන් ගත්තේ ආලික සුපත දේවල් සූත්‍රය මහ වේගල් සූත්‍රය ආරම්භ කරලා තියෙන්නේ කොටහම්දු සරිතාම්දුන්ගෙන් ආපු ප්‍රශ්න පිළිබඳ විස්තරය. ඒකේ විස්තරය ගිය පාර අපි ආරම්භ කළා. ඒකද මුලින්ම අපි ආරම්භ කළා කියන්නේ මොකක්ද? ඒ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? ප්‍රඥාවෙන් හීන දුප්පන්න. දුප්පන්න කියන්නේ මේ දුප්පන්න කියන්නේ මොන විදිහේ શબ્ද කියන එක තමයි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. ඒක සාම්ප්‍රදායික පිළිම පිළිකරා කිව්වා නප්පදානා. අ දන්නේ නැහැ. යාදින් දැනීම නෑ. අර දැනීම නෑ. ඥානාති කිව්වේ ඒ තමයි පදානාති කිව්වේ පැහැදිලිව දන්නේ නෑ. මේ කාරණය. නක්ෂ ඥානාති. ඒකේ අනිත් පැත්ත පදානාති. නක්ෂ ඥානාති. ඒක මොකද්ද මේ නොදන්නේ? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග පිළිබඳව නොදන්නාකමයි මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. ඒක අපි ඊළඟට ඒක පහසු වීමට තේරුම් ගැනීමට පහසුවක් වශයෙන් අපි ඒ සංඥා කියන මේ ප්‍රඥාව පිළිබඳව අහපු ප්‍රශ්නෙත් අපි ඉදිරිපත් කළා. ඒ ඉදිරිපත් කළේ මේ අර දුප්පඤ්ඤ කියන එක තේරුම් ගැනීමට පහසු පහසුවක් වශයෙන්. ඒකට ප්‍රඥාවන්තකමයි දුප්පඤ්ඤ භාවයයි මේ දෙකේ තියෙනම ප්‍රඥාවන්තකමේ කියන්නේ පදනාති. පදනාති දන්න. මොකද්ද දන්න? දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය ආර්ය සත්‍ය හතර දන්නවා. එන්නේ කොතෙන්ද දන්නේ? මේ නොදන්නේ කොතෙන්ද? දැනගන්නේ කොතෙන්ද? ඒක තමයි ගිය පාර විග්‍රහ කරේ විස්තර කරන්නේ. අහවල් වෙලාවේ කියලා කිවිල් ඉන්නේ අවදි වෙලා ඉන්නේ හැම වෙලාවෙම අපිට ඒක නියමිත අපි ඉතින් බහර ගත යුතු ක්‍රියාවක් හැටියෙන් තමයි මෙතන පරිසම්පති ඉදිරිපත් කරන්නේ. ඇයි යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ හිතේ නිරන්තරයෙන්ම තියෙන දුකින් නිදහස් වීමේ අදහස සාර්ථක කරගන්න නම් දුක් විඳීමෙන් මෙරීමේ ක්‍රියා මාර්ගයට වැටෙන්නේ. ඒතර දුක් විඳින්න කියලා. හැම වෙලේම දුක් තාවිලි. ඒකේක ප්‍රමාණ වලින් අපි දුක් විඳිනවා. ඉතාලම ජීන දුකක් තියෙනවා. මධ්‍යස්ථ ඉච්ඡ කියන ඔය දල වශයෙන් මේ තරාතිරම් පුරේදි මම දින වෙලාවක් නෑ මේ දලිත් මේ අය මම. මේ දෙපැත්තම අපි දුක් විඳින්නේ කාලේ ඉස්සරහට යන්නේ. එතකොට සැප නිඳිනේ කියන தත්වෙට ආපහුම මේ දුක් නැති බව දැනගන්නේ කොහොමද? ඒක යම් කිසි කෙනෙක් මේ අපි දැනෙ දුක් නිවන කියනවා නම් ඒක සැප ආපු වෙලාවට ඒක මේක සැපයි කියලා දැනගන්න මොකක් හරි ලකුණක් අපිට යම් තන් හරි ගන්නවා නම් ඒ එල්ලයට අපිට කුරුමානු අල්ලන් ඉස්සරහට යන්න පුළුවන්. මේ අපි දුක් නිවන කියන්නේ කුහුලන්න බැරි හැඳින්වෙනවා. යම් දවසකදී උහුලන්න පුළුවන් හැකියි මාන ධාතුවේ සැප තමයි. ඒක බලන්න මේ උහුලන්න වැඩි තමයි දුකේ කියලා කියන්නේ. සෙන්දන් අපි දා මේ උහුලන්න පුළුවන් කමට ඒ උහුලන්න පුළුවන් தත්වයට සිත දමව ගන්න. අප විසින් චතුරාර්ය සත්‍ය සාවිච්චි කලින් තු ආකාරය අපි දා සම්මුවා. ඒක පෙන්නේ යන්නේ කිව්වා. මෙන්න මෙහිමයි ඒක කරන්නේ. සෙන්දන් දුක යන විදන අවස්ථාව. ඒක අපි හැම වෙලාවෙම තරහ ප්‍රමාණයක විදුලකින් යුක්තව ගත කරන එකයි අර අපි ඉතර දුක් විඳින කියන්නේ. ඒකද මේ චතුරාර්ය මේ ඒ කියන්නේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන ඔය හතර සාහිත්‍ය කිරීම සඳහා මේ ඉදිරිපත් කළ ක්‍රමය මොකක්ද? ඒ සිද්ධිය කියන ප්‍රධාන කරුණු එකයි ඔය දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියන්නේ. යම් කිසි සිද්ධියක් කරන දැන් අපි සිද්ධියක් කියලා ගත්තේ දා පළමුවෙන්ම තමන්ගේ මානසික ඍදුමක් ලබා දෙන අවස්ථාව සිද්ධියක් එක්ක තමන්ගේ හිත සම්බන්ධ වෙච්ච හැටි ඒ වෙලාවේ ඒ ක්‍රියාව සම්බන්ධ කරගෙන ක්‍රියාව ආශ්‍රය කරගෙන හිතේ ඍදුමක් කරනවා ඒ ඍදුමාපුවාම අපි එදා කිව්වා ඒක ගැන දුක්ඛ සමුදය නිරෝධ මාර්ගවලින් දුක්ඛ සමුදය හිතන හැටි. ඒකේ කටකියේ මනසිකාරය. මේ නිම්මත මේ සත්‍යය. එනේ මනසිකාරයේ කියනක සදාමයි කරේ විස්තර කළේ නැහැ. මනසිකාරය කියන එක නිම්ම දැනගැනීමක්. ඒකයි මනසිකාරය. ඒක මොකේ නිම්මද? ඒ දැන් ඒ තනත්තා ඒ අවස්ථාවේ එයාගේ සිත ක්‍රියා කරපු නිම්ම මොකද්ද නිම්ම ඒක සිහිලන්න බැරි නිම්ම තමයි සිතේ වේගය නැගලා තියෙන්නේ ඔන්න ඒක නිම්ම ඒකේ ඒ නිම්ම තමයි දැන්නේ රිදුම් දෙන්නේ ඒ වේගය නැගපු නිම්ම ඒක දැන් ඒ දුක නිදහස් වීම සඳහා මේ දුක්ඛ සමුදය දෙක සම්බන්ධ කරලා හිතන කියන්නේ මොකක්ද එතන ඒ දුක නිදහස් වීමට උපකාර වශයෙන් ඒක හිතෙන්නේ සිටියේ යුක්ත කොහොමද? මේ සිදුම අර අර සිද්ධියත් එක්ක තමන්ගේ සිත සම්බන්ධ වෙලා කියන්නේ වෙන වෙලා සීල නිසා රිදුනා කියලා අපි හිතනවා. ඒකද මිනිස්සේ අර මූලික හේතුව හේනකොට එයාට හේතුව පිරිසිදුව ගන්නකොට අපි කියවා එදා හේතුව වශයෙන් තේන්න තියෙන්නේ තමා ළඟ ඒ දානට හිත වැඩ කරන ශක්තිය තිබෙන නිසා රිදුම් දෙන මට්ටමට හිත වේගවත් ලැබීමේ පුළුවන්කම හැකියාව හුරුව තිබෙන නිසා එතෙන්ද නැද්ද නිසායි ඒ රිදුමට ආවේ නැත්නම් ඒ ක්‍රියාවෙන් නෙමෙයි ආවේ ඒ ක්‍රියාව ආශ්‍රය කරගෙන හිත නැද්ද රිදුන මට්ටමට ඒ රිදුන මට්ටමට ගියාම ඒ හිතේ දෙන්න රිදුමයි මම මේ නිද. ඒකට මගේ මේ රිදුම වැඩි රිදුම් අනිත් දැනට යැත්තේ මේ අය මේ සිතිවිලි ඒ ගන්නට දැන් ඒ කාරණේට ඇවිල්ලා නැහැ. ඒ ගන්න නැගලා නැතිගෙන මත්තම නැගලා නැහැ. ඇයි හේතුව? හේතුව ඒ සිද්ධියත් එක්ක මම සම්බන්ධ වෙච්ච හැටියට නෙමෙයි ඒ මනස සම්බන්ධ වෙන්නේ. ඒ මම සම්බන්ධ වෙච්ච ක්‍රමේ නිසා මගේ ළඟ අර තිබිච්ච වේගයක් ඒ උපකාරයෙන් ලැබී ලැබිලා අර වේදනාව දෙන්නේ. මොකද්ද මම සම්බන්ධේ? ඒක මට ඕන විදිහට කරන්න ඕනේ කියලා බැඳීමක් අල්ලා අල්ලලා. අර මිනිස්සුන් දෙක නැත්නම් මොකද එහෙම වෙලා හිතලා නෑ. ඕන විදිහට විචාරය නිකන් යනවා. මේ මට වෙන්නේ කොහොම නෙමෙයි කරන්නේ. කියලා එකට විරුද්ධ වුණා. විරුද්ධත්වයේ උඩ මගේ ඒකත් එක්ක සබ්ද සම්බන්ධකමක් ඇති. ඒ සම්බන්ධකම උඩ අර එන හිතනකොට මගේ ළඟ තිබිච්ච වේගය අර සිිතේ නදින ශක්තිය කාම ශක්තිය වැඩි වෙනවා. වැඩි වෙලා ඒ ප්‍රමාණය සකස් වෙච්ච ගින්න නිසා ඔන්න ධම්මට හිතෙනවා කියන්නේ. මේ ඔක්කොම ඇත්ත පැත්තක තියෙද්දි අර අර සිද්ධියට බඳින්නේ ඒ ඇත්ත දැකලා මේ දර්ශනේ ඇත්තයි. ඒක නිසා ඒකට කියවා සත්‍ය සත්‍ය ආර්ය සත්‍ය කියලා. ඒකද ආර්ය සත්‍ය දෙකයි එතන අපි කතා කරන්නේ. ඒකද අර හරියට හිතන පැත්තට වැඩිච්ච ඇති අර අර දුක් ඒ පීඩාව නැති වෙන පැත්තට හිතන්න පටන් ගත්තොත් එයාට හිතන්න තියෙන්නේ ඒක මටයි වැඩක් නෙවෙයි ඒක යාග. හරිද? මගේ ළඟ තියෙන දුර්ලභකම් තවත් දුර්වලකමක් එක්ක සම්බන්ධ වෙලා ඉඳින්නේ. එයා මෙතන දුර්වලකම් දෙකක් වැඩ කරලා තියෙනවා. මොනවාද? මට ඕන විදිහට ලෝකේ වැඩ බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒ අනුසාරයෙන් මගේ ළඟ කලින් එවැනි සකස් වෙලා තිබිච්ච වේද දැන් නැහැ. සක්කව මගේ ළඟයි වරද. එනි ඒක ගැත්තහට ඒක කියන්නේ මොකක්ද? ඒ දර්ශනය කියන්නේ සම්මාදිට්ඨිය. ඒකට කියන්නේ සම්මාදිට්ඨිය. ඒකට කියන්නේ ඒකම මාර්ගය. මේ මාර්ගයට වැටි සහතියේ නිරෝධ සත්‍යයට වැටෙනා නිරෝධය කියන්නේ දුකක් නැති මට්ටමට ඒ කාරණේ ඒ දුකෙන් නිදහස වෙනවා. ඒ දුකෙන් නිදහස නොවේ. Tamanda ගලෙන ගලෙන හැම දුකක්. මොන මොන හේතු නිදහරි. මොන මොන කරුණු නවත්කා කරගෙන හරි. Tamanda හිතට එන හැම දුකක්ම ඔය නීති යටතේ බැලුවොත් ඔය දුක්පඤ්ඤ තත්ත්වයේදී දුක් විඳිනවා ප්‍රඥාවන්ත තත්ත්වයෙන් සැපෙන්නේ. සබේ යකීගෙන සිද්ධුනේ මොකද්ද? අර දුක්ඛඤ්ඤ අවස්ථාවේදී අරයා චතුරාර්ය සත්‍ය බැලියද. බැලිය. ආර්ය සත්‍ය කියන්නේ ඒක මහා ලෝකයට ගන්න අරකයි. මේ සිද්ධිය ඇත්ත වශයෙන් ඉතන මේ ඇත්ත බලන එකයි ඒ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය. ඒකේ ඒ විදිහේ හිතනකොට යාම නිකම්ම වෙනවා ප්‍රඥාවන්ත තත්ත්වයට ප්‍රඥාවන්ත පැත්තට වැටෙන බව දැනගන්නේ කොහොමද? දැනගන්නේ අර පිළිච්ච දුක නැති වෙන්නේ. දුක නැත්තම් අන්නේ එවල ඉඳලා දැනගන්නකොට මම හරියට දැන් හිතන හිතන වෙලාවයි. දැන් හරියට හිතන. දුක තීජ්ජ මම හරියට හිතන එකේ ඒක සම්පූර්ණ බොරු. දැන් මම මගේ සිතිවිලි හරි මම හරි ක්‍රමයට හිතනවා කියලා දැනගන්න තමයි අර ඒ දැනව දන්නේ. අන්න ඒ ගණනේ නැති සැලකෙනින් දැනගන්න ඕන මම දැන් හිතනවා හරි. ඒ විදිහට තමයි මම හිතන්න ඕනේ කියලා එයාකින් තීරණය කරයි අපි කිව්වත් නොකියවත්. එතකොට ඒක විහාරයේදී එයාට කරන්න වෙනවා. ඒ කරන්නේ මොකද? වෙන මොකක්වත් නෙමෙයි. දුකෙන් දුකක් නැතුව ජීවත් වෙන්න. ඒ දුකක් නැතුව ජීවත් වෙන්න ඔය වැඩේ කරන්නේ කියන්නේ මොකක්ද කියන සිද්ධ වෙන්නේ? Tamange හිත ඔරොත්තු නොදෙන මට්ටමක රත් වීමට පත්ලා ක්‍රියා කරන එක ඒ රත් වීම අඩු මට්ටමින් ක්‍රියා කරන්න ඒකට සිතට උදව්වක් දීලා ඒක කරන්නේ. ඒකේ මොකද්ද දෙල්ලද? දෙල්ල කියන්නේ සිත නිවලා කියන්නේ. ඒ ආදී අපි කරන්නේ සිත නිවනේ නිවනේ. ඒ ආර්ය සත්‍ය අවබෝධ කරලා නිවන් දැකීම කියන්නේ ඕකටයි. අපි මේ එකපාරක ඔක්කොම කළා අර මගේ මේකේ වෙදිල්ලපත්තු කරාගේ ඩොංගාලි ඉවර අවසන් කරන්න ඉතුරුට ගන්න හදන්නේ. ඕක තමයි මේ නිවන් නැත්තේ අපිට. නිවන් කය ගන්නවසත් කිසිම නිවනක් නැහැ. ඒ නිවන නැත්තේ අපි අර බොරු මෝඩ ක්‍රමයකට ඒක අපි ආරම්භ කරනවා. අර හැම වෙලාවෙම චතුරාර්ය සත්‍ය යම් වෙලාවකද පාවිච්චි කරන්නේ එතන බුද්ධිය හැදෙනවා බුද්ධිය නිසා නිවි නැති. එතකොට කවදා හරි එයාට නිවන්න තව ඉතුරුවක් නැති වෙනකන් නිවෙනව නිවෙනව ඉඳලා පන්පත් කරනවා ගමන් යනවා යාළුවෙක් කතා කරනවා ඒ අසුළු වෙනවා. නැත්නම් ඒව නිවාද ඒවා පැත්තක දාලා නිවාද වෙලා විච්චයකට හේත් කළා නිවන්න ගියොත් වැඩි හරියන්නේ. අර කරමු ඒවන්පත් වෙනව තමයි නිවන්න ඕනේ. ඒ කොතෙන්දලපත් වෙන්නේ එතෙන්ද නියුවා. ඉන්නේ සමාජයේ වරද ඉතින් ඉදිරිපත් කළා මේකයි එතන වැරදිලා තියෙන්නේ. ඒක නිසා මෙන්න මේ කරපුවා හරි. ඔබ හරි සංකේත මේ ගෙනියන්න ඕන. එන්න ඕකයි අපි ගිය පාර කිව්වේ. ඒක කියලා ඒකට ඒකට ඉතින් අර කෝටි සාමුදුරෝ ප්‍රසංසා කරනවා. ඊළඟට හැර ප්‍රශ්නයක් තව එකක් ඒක ප්‍රශ්නේ මොකද්ද විඥානම් විඥානම් කියනවා විඥානම් විඥානම් කියලා අපි පාවිච්චි කරනවා යම් කිසි කොටසකින් නිස්විදේ ක්‍රියා කරන ශක්ති කොටස. ඒකේ ඒ විඥාන කියන්නේ මොකද්ද? එතකොට මේ විඥාන කියන શબ્දයට දුන්නේ විඥානාති කියන පිළිතුරක්. විදනවා කියන්නේ විශේෂයෙන් දන්න. අර අරක සදාන පැහැදිලිවට. මේක විශේෂයි. විශේෂය කියලා කියන්නේ මොකද්ද? විශේෂත්වයේ මතෙන්නේ තේර තේරීමකි. තේරීම කියන්නේ විශේෂත්වයක්. තෝරන්න නැතුව විශේෂත්වයක් නැහැ. තෝරන තමයි විශේෂම තියෙන්නේ. අර හදාරවට පැහැදිලිව ගන්නේ යම් තැනකද යම් තැනක යමක් තිබෙයිද ඒකේ තියෙන මූල කොටස පැහැදිලිව හදාගන්න ඕනේ කෞසල කරනවට ඒක අයිතියෙන් කරන වෙලක් මේක තේරීමෙන් කරන වෙලක් තෝරන එක අවශ්‍යනක දෙකක් අවශ්‍යන තෝරන්න ඕනේ තේරෙන්නේ අවශ්‍යන කොටයි ඒක හරි වැද දෙක දෙක තෝරනවා අවුස්සෙල්ල අවුස්සලවන තෝරනවා අර ඒ ඇවිස්සිල්ලයි තේරිල්ලයි දෙකේ අකොටස් දෙකක් මෙතන තියෙන බව අප කලින් දන්නොන්ද තමයි ඉස්සරදී එතකොට විඥානාති විඥානාති කියන මොකද්ද මේ විඥානාති විශේෂයෙන් දන්නේ නැහැ මොකක්ද එතකොට ශරීර සාමුද්‍රික ඉස්සරදී දුන්නේ සුඛ වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව. තමයි ගන්න වෙන මොකුත් නැහැ. පැහැදිලිව විශේෂයෙන් දැනගන්නේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාව. ඒකත් මේකේ කතන්දරයක් තියෙනවද? මේක කියන්නේ දෙයක් තියෙනවද? අපි කාටවත් දැනෙන එකක්. මේක මොනවද මේ තරම් කතා කරන්න තියෙන්නේ? එතකොට ඒ අපි දල වශයෙන් අපේ මස්තමේ හිතනකොට එහෙම තමයි අපට රසවත් ඉන්ද්‍රියක් ලැබිච්චා එක සුඛයි පීඩාසයි දෙකක් තමයි සැපයි මධ්‍යස්ථ අවස්ථාවලු තියෙනවා ඒක නෙවෙයි මෙතන මේ විශේෂයෙන් මතු කරලා පෙන්නන්න තියෙන එක මේ විඥාන කියලා කියන්නේ ශක්තිය ශක්තිය ගැනීමටයි ශක්තියකින් ශක්තියක් ගැනීම ඒකට ශක්තියකින් ශක්තියක් මොන ශක්තියද ලෝකේ ශක්තියකින් ශක්තියක් ගණයන්නේ කාම්බේ විතරයි වෙන මුකුත් නෑ ශක්තියකින් ශක්තිය කියන්නේ කාම්බේ ඒක තමයි බෞද්ධ දර්ශනේ කාමයේ කියලා වෙන කරලා කතා කරන්නේ කාමයේ කියලා කියන්නේ ඒකේ කාන්දම කාන්දම දැනගන්නවා ඒකට එදා අපි ඇවිල්ලා නැවතුනේ කොතනද කාම පහක් ගැන මතක් කරා ඒක ඉතින් කවදා පහල තියෙනවා මේ අය කාම පහක් ගැන මතක් රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා කාම පහයි. තව ඉතින් ඒකේ සංකේතයේ මිශ්‍රණය එක්ක කාම හයයි. ඒක ඒක මේ පහෙන් හැදෙන එක. ඒක ඒ තරම් කටයුතු කියන්නේ. ඒ මනෝ දහයේ සම්බන්ධ. ඒක ඉන්ද්‍රිය හයක් තිබුණාට පහයි මේ කාම පහදී අරක මිශ්‍රණයක්. එතකොට අර අර විඥානයේ කිරීම විශේෂයෙන් දැන ගැනීම ඒක දැන් ශක්තියෙන් ශක්තියක් දැනගත්තා දැන ගැනීම කියනකොට අපි කියන මතවත් අපේ තියෙන කෙනෙකුට එතන අයිති වැඩක් නෑ බව තේරෙනවා හොඳට පැහැදිලි මොකද එහෙම අපි කියන්නේ නැහැ කියන්නේ නැහැ කියන්නේ දන්නේ නැහැ එහෙම හිතන්නේ නැහැ මොකක්ද දැනනනම් මේ මම දැනගත්තා කියන සම්පූර්ණ අයිතියක් අපදායි සර ඒක මොකද ඉතින් වර්ධිතෙන් කමක් නැහැ කියලා කියන්න පුළුවන් ඒ මොකද ඒ දේවල් තේරු නිසා ගත්තාම පස්සේ ඔක්කොම බහර ගන්නවා මිසක මේක හදා ගන්නවා පිළිසඳ ගන්නවත් ඒ සමන් දෝන මට්ටමට ගන්නවත් පිළිවෙලක් නැහැ ඇයි මමද කරන්නේ ඒක නිසා ඒක මම කරන්නේ කියලාම අපි ඒකත් ගන්නවා ටිකක් අවසන්ද දුක් කිනිම සතුටු නැහැ අපි කිසි කෙනෙක් දුක් විඳින්න නමුත් දුක් විඳින්න ආ මම කවුද මොකද දෙස්සේ ඒකෙන් මේ වෙලාවේදී මාර්ගය අදේ වටේ නේද යන්නේ නිරුලා ඉතින් එයා කන්නා නම් එයා කවදාවත් දෙස්සේ වැඩ කරන්නේ ඒකෙන් තේනවා කවුරුත් මුකුත් කරන්නේ නැහැ ශක්තියෙන් ශක්තියට ශක්තිය සම්බන්ධයෙන් කරන ක්‍රියාවල් අපි නිකන් අයිති කියන්නේ දැන් අයිතිවාසිකමක් කියනවා ඒ අයිතිවාසිකම කියන නිසාම අපට ඒක එයා දුක පිළිගන්න වෙලා තියෙනවා දොරව. ඒ අයිතිවාසිකම උදයි උගලින්. අයිතිවාසිකම උදමයි. මොකක්ද අයිතිවාසිකම? ඒකත් එක්ක මේක මගේ යන හැඟීමක් තියෙනවා. ඒක එක්ක දුර යන්න ඕනේ නෑ මේ. කතන්දරේලා. සුද්ධම් බලන්නේ සුඛ දැනගන්නේ කොහොමද? දුක්ඛ දැනගන්නේ කොහොමද? උපේක්ඛා දැනගන්නේ කොහොමද? කවුද ඒ විශේෂයෙන් දන්නේ දැන මොකද? අන්න ඒක විශේෂයෙන් දන්නේ කියන එක දෙකෙන් විස්තර කරනවා. දැන් බලන්න දැන් දොරේකට තට්ටු කරපුවා. හැම ගහලා තියෙනවා ඒක හොඳට ඇදලා. නමුත් ඒකෙන් අඳගින්නේ තට්ටු කොන්න ප්‍රමාණයටයි. දැන් ඉන්නේ තට්ටු කර තුන්දාන શબ્දයක් එයි. හොඳට පාරක් ගෑවොත් දුංගාල බාලක શબ્දයක් දෙයි. එතකොට දැන් අර දොරේ තීන ලොකු શબ્ද දෙන්නත් පුළුවන්. ඒකට කුංචි શબ્ද දෙන්නත්. ඒ ශබ්ද දෙක වෙනස් වුනේ අර වදින පහරේ ප්‍රමාණය හැටියට බව ඔන්න අපිට දැන් පැහැදිලි. ඒක දෙරයක්. නමුත් ඒ උදාහරණයෙන් අපි මේකට දෙන්නේ. දැන් සුඛ කියන්නේ සුඛ කියන්නේ අපිට උහුලන්න පුළුවන් මට්ටමේ ඉන්ද්‍රියක. ඒ ඉන්ද්‍රණය කියන එක එන්නේ කරත් රත් වීමෙන් කියන්නේ රත් වීමයි ඒ වේදනාව කියලා අපි කතා කරන්නේ රත් වීම. රත් වෙච්ච ප්‍රමාණය තමයි අපි සුඛයි දුක්ඛය ආදී වශයෙන් කතා කරන්නේ. ඒ රත් වීම තමයි මෙතන මතුවෙන්නේ. ඒ රත් වෙන ඒ වේදනාව නැත්නම් විඳලේ නානතරාතිරං වලින් සුඛ ඒ දල වශයෙන් සුඛ දුක්ඛ කියන දල වශයෙන් එතන එයා දින එක එක ප්‍රමාණවල සුඛ එක එක ප්‍රමාණවල දුක්. ඒවා ඉතින් කොච්චරද ප්‍රමාණය කියලා කියන්නත් බැරි තරම්. හොඳයි අපි ඒ කොච්චර ප්‍රමාණ තිබුණත් දැන් අපි දන්නවා අපේ ළඟ යම් කිසි කාම ශක්තියක් තියෙනවා මේ ලෝකෙන් ලැබෙන මේ ස්පර්ශය ලැබෙන ප්‍රමාණය හැටියට ඒක ලෝකෙන් ලැබෙන කියන්නේ නෙවෙයි ස්පර්ශය ලැබෙන ප්‍රමාණය හැටියට සත්‍යීම නැග්ගන්න පුළුවන් කාම ශක්තියක් තියෙනවා. ඒ කාම ශක්තිය විසින් නිස්පාදනය කරන නිපදවන රත්වීම, නිපදවන රත්වීම ඔරොත්තු දෙන්නේ නැහැ. ඔය කාමයේ කවදද හැදෙන්නේ? අන්න අද්දන්නේ සූත්‍රය. එන්නවා මේක කලින් ඉස්සරගේ සූත්‍රේ ඒ ජීව වස්තුව ඒ ජීව ශක්තිය ආරම්භ කළේ මොකෙන්ද කියලා. අපි කියුවා උස්ස ධාතුවේ ආරම්භ. උස්ස ධාතුවේ ආරම්භ වෙලා ක්‍රමානුකූල ඵලල් වෙච්චාට කිව්වා. ඒත් සමහර විට ඒ අද්දන් සූත්‍රයේ තරම් වටිනාකමක් නැති වෙන්න පුළුවන් හිතන්න පුළුවන්. නමුත් මේකත් එක්ක සම්බන්ධ සූත්‍රය. ඒ කාම ධාතුව අර නොසෙල් වෙන සතා දෙඳලා සෙල් වෙන සතාදා සෙලවෙන සතා දක්වා පළල්ලෙන් යයිලා සම්මත රජුගේ හැදෙන තැන් දෙකන් අපි ඇවිල්ලා ඉතින් ඒක වෙනස් වෙන හැටි පෙන්නුවා. ඒ වෙනස් වීමේ ඉතර විස්තරයක් නැහැ. ඒකද ඒ අනාදීම කාලයක් සතර නිවිද කෙරකම් නානා තරාතිරන් වල සත්‍ය ස්වરૂපයන් එක්ක සම්බන්ධ වෙලා ඒ අනුසාරයෙන් ලබාගත් කාම ශක්ති මොන කාමද රූප කාම ශබ්ද කාම ගන්ධ කාම රස කාම පහ මේ අවස්ථාවල් ලබාගෙන සම්පූර්ණ ඒ කාම ශක්තිය වල අන්තිම මේ උපරිම මට්ටමේ ශක්තියක් ක්‍රියාකාරීත්වයක ප්‍රතිඵලයක් තමයි මේ දැන් අපි ලබලා තියෙන මිනිසයි. වෙන කිසි සැකයකට මේ මිනිසා ලැබලා තියෙන අයිතිවාසිකම් නැහැ. මේ ඔක්කොම මිනිසා ඒ අයිතිවාසික ලැබෙන මොනවද කරන්නේ කිව්වොත් ඒ සියලු අයිතිවාසිකම් ගොනු කරගෙන මේ ලෝක ධාතේ එකම සතෙක් ගන්න නෙවෙයි දුකු නියයි. එකම සතෙක් කියන්නේ මේ තරම් දුක් විඳින සතෙක්. හරි. එක එක මේ රෝත්‍රතාවක් ගන්නවා. දරුවා නිසා මේ ලෝක ධාතේ සතුන්ට ඕන හැටි දරුවෝ ඉන්නවා. ඊළඟටත් ඉන්නවා ගෝරිල්ලන්ටත් ඉන්නවා. මිනිහන් කියලා දරුවගෙන් දුක් විඳින්නේ කවුද? ඇයි ගන්නන්ද දුක් වෙනවා කතා කරන්නේ දුක් වෙනවා ඒ දෙන්නට පස්සේ ඒ පැටව හදන්න දුක් වෙනවා පැටවෙන්න පැටව දිග්ගටම දුක්. දෙන්න විසාවක් හැදුවා මම මෙතන කෙනෙක් ගන්න. කළුවට මුටක් දන්නේ නැහැ. ඒ මොන ඔක්කොම දුක්. ඒකත් මොන බලෙන්ද යා? අර කාම ශක්තිය මේ මිනිස්යාගේ අරකට නෙමෙයි. කාම ශක්තියෙන් ඒ හැම එකක් එක්කම අල්ලනවා කියන්නේ. මිනි පුරාව අල්ලනවා, පුතාව අල්ලනවා, දේව අල්ලනවා, විච්‍ය අල්ලනවා, පිටු මේ ඔක්කොම අල්ලනවා. මේ තරම් අල්ලන ශක්තියක් අපි අපේ ළඟ ඇවිල්ලා තියෙන්නේ මේ ලෝක ධාතියේ කිසිම සතෙකුට බෑ මේ තරම් අල්ලන්න. අල්ලන ශක්තිය. ඒ අල්ලන ශක්තිය කොයිතරම්ද කිව්වොත් දැන් මේ ගහත ගහ යන්ත අත ගන්නවා කියන්නේ. ඒ විලා අල්ලනවා තවත් නැති අනනවා විලා ඒක ඉන්නේ අනිත් සත්තුන්ට බෑ. ඒ අර සමානමක ශක්තිය ප්‍රවෘත්ති කරන්න හැදී එතන ගිහිල්ලා දුක් විඳිනවා කියන්නේ යන්නත් දුක් විඳින හැම එකක්ම. එතකොට මේ විඥානවත් කියලා කියන්නේ මොකද්ද? මේ කාණ්ඩල් ශක්තිය විහිං මේ ලෝකයේ තියෙන කාණ්ඩල් මිශ්‍ර වස්තුවක උපරිම මට්ටමේ දැනීමෙන් යුක්ත වැඩ කරන එකයි ඒ මන්දන් කියන්නේ දුක් විඳිනවා. එතකොට අපි කලින් අර බෙරයක් ඉස්සරහට අරගෙන ගත්තෙන් මේකට මේකේ සුළුමුල කියන්න උපකාරයක් ඒකෙන් ඉලවක. ඒක දැන් අර දරුවා නිසා ඒ අපි දුක් කියලා ඉනක් කොනක් නැති වස්තුව මේ දල්කෑලි අර මේවා කල්ලි අර රත්තරන් අර මේක ඒකත් කිය මුද්දර කෑලට දුක්තිය. දුක්ති කියලා යනවා මුද්දර වලට. ඉඳහගන්න. හරි? සමහර කරගවලට මුද්දර ඉල්ලන්නේ ගිහිල්ලා ඒක මුදල් වියදම් කරලා මේ මේ අඟලට කොළ ගානක් කරන් එනවා. ගිහිල්ලා ඒක කොළේ පොත ගලවගෙන එනේ විදිහට පෙන්න මෙච්චරයි ආගේ යන්නේ. කවුරුත් දන්නේ නැහැ. එයාලගේ යකෝ මේ මුද්‍රයක් කියන ලෝකෙම නැති මුද්‍රේ ආගාවල් දෙන්නේ. ඔය ඇති කියන්නේ මොකක්ද මාන්නේ? අර සල්ලි වලට අරගෙන මාන්නේ මාන්නේ වැඩ කරනවා අර විඤ්ඤාණ බලාපොරොත්තු වෙනවා. මේ මුද්‍රේ දිහා බලලා බැරිලා නැහැ. ආ ගෑවොත් ඊට සෑහෙන්න තියෙනවා. මොකද ඒ විතර මහන්සිලා මේ රුපියල් ලක්ෂ ගණන් දීලා ගත්ත මුද්දරේ එන්නේ හොස් ගන්න. ඒක අදින ඇත්තද කොහෙන්ද ගත්තේ කොහෙන්ද ගත්තේ මේ මොනවද රත්තරන් අරම විස්තර අනොන එයාගේ අර මාන්නක දෙදුරු තියෙනවා. ඔය විඥානාති කියන්නේ. අර මාන්නේ නිහු එක එක තාලේ ඒවා එක හඳුනනවා. ඒක ලබා ගන්න සම්බන්ධ වෙනවා. ඒක આવොත් හොඳයි ඒක આવොත් හොඳයි ආපහු කියන්නේ. හරිද? අනේ මේ මොකද්ද මේ මේකට දැලත් ඒ තරම් කතා කරලා කියන මයිට ඉතින් තේරෙන තියෙනවා ඒ නැත්තම් තුවක් තියෙන විදිහයි ඒ තරම් තේරිය. ඒකත් ඒක තමයි විඥාන. ඒ මොකද උපරිම මට්ටම දායක වැඩ කරනවා. එතකොට සුඛ දුක්ඛ කියලා දෙකක් මෙතන තියෙනවා. දැන් අපිට උවමනා කරන්නේ විඥානයගේ සුඛ අවස්ථාවට ඒක එන්නේ කොහොමද කියන එක කොහොමද ගන්න කියන එක ආපහු දැනගන්නේ කොහොමද කියන එකයි මෙතන අවශ්‍ය. ඒකද අපි ළඟ අන්තිම උපරිම දුක විඳින ශක්තිය සීල බව දැන් අර පිටසන් කතාවල් වලින් ඒ උදාහරණයෙන් පෙන්නනවා. දැන් අපලට සෑහෙන ඉහා යන්නත් බැරි තරම්. යෝමනං කරන ප්‍රමාණයට වැඩිය අර කාම ශක්තිය කාම ශක්තිය අපිට ගොනු ගැසිලා තියෙනවා. ඒක ඒක අදුවක් නෑ. දැන් අපිට ඕන වෙලා දෙන්නේ මොකද? ඒ හැබැයි දැන් අර නේද දිනුවා නැත්නම් ඒක ඕන වෙන්නේ නැහැ. දැන් නම් ඕන වෙලා තියෙනවා අර ඒක තියෙන ස්වාභාවික කාම ශක්තිය වැඩ කිරීමට ඉඩ ඉඩ නිසා හැම වෙලෙම ඔරොත්තු නොදෙන දුකකට ජීවිතේ පත්වලා පත්වලා පීඩා විඳින්න රිදුම් ලැබෙමින් අමාරු විඳින්න නොයෙක් ඒවා ඒක ඇති ඒක නිසා මේ කාටත් ඒක නැති මට්ටමකට පත් වෙන්න ඕනකම ඇති. ඔක්කොන්නම නේ. අර ඒක නැති මට්ටමකට පත් වෙන්නේ විදුන් වෙන මට්ටමකට පත් වෙන්න ඕනකම ඇති වූ පුද්ගලයන් කල්යාණ ප්‍රත්‍යඥයයි. හැබැයි යම් කිසි කෙනෙකුට ගිහිල්ලා හිටන් ඒ ප්‍රමාණයට නුවණ දිනුනෙලා නැති පුද්ගලයෙකුට කිව්වොත් ඔකල් හරියන්නේ නැහැ. මේ කෙනෙක් කරදර ඉඳහසෙන් මුදා. ඔය මොනවද මේවා නාවිකාම් කරන්න වැඩේ කියලා. ඒකට මේ මොකද? අර අර මේ මට්ටම ඇයි නැහැ. ඒකත් උඳන්න ඕන. ඒකත් සකස් වෙනවා. අඟුලිමාලව හම්බෙන්න බුදුහාමුදුරුවෝ හරිනම් යන්න ඕන පළවෙනි මිනිහා මරණ දවසේ. ඒකට උන්වහන්සේ ප්‍රයෝජනක් තියෙනවා. ඒ වෙලකයි ලැබි. ඈ? නමුත් විල වැඩි හරියන්නේ නැහැ. යාට ආපහු හා මම පස්සේ නම් කරන්න දෙයි. කියලා දවසේ කියලා ඉඳගෙන්නේ. මොකද? ඒ බුද්ධ වචනෙට කන් දෙන අයිතිවාසිකම හැදෙන අයිතිවාසිකම සකස් වෙනා නැහැ. ඒක අර නිවිමැරීමෙන්, දෙක්විදීමෙන්, පීඩා විඳීමෙන්, වද විඳීමෙන් හැදෙන එකක්. ඒක හැදෙන්න ඕනේ යන්නේ. එතකොට බුදුහාමුදුරන්ගේ වචනේ දර්ශනේ නේ වචනේ. අර දුකින් නිදහස් වෙන ස්වરૂප කියවෙන කොට තමයි අපේ විචාරය ධම්මවල අර මාළ කැලිය අරෝ කියන්නේ. ඇත්තට දෙවිලා මිනිස්සු පස්සේ දුවලා කටු ඇනගෙන එයා බුදුහාමුදුර යන්නේ ඉස්සෙල්ලා කල්යාණ ප්‍රසන්න ස්වරූපේ අද ඉන්කම් කර කර හිටුවා. අන්න ඒ විදිහේ මේ සත්‍ය හැදුනට පස්සේ තමයි මේව හොන වෙන්නේ. ඒකත් අන්නේ ජලයක්. තමයි මේ සුඛ කියන කතාවත් එක්ක සම්බන්ධ තියෙන විග්‍රහය ප්‍රයෝජනෙයි. අර දෙරේට තට්ටු කරනකොට හොඳට පාරක් ගන්නවා ඒක හොඳ ශබ්දයක් දෙනවා ඒක කනට කරදරයි නමුත් එයා හිතනවා නම් යන්තම් මොකට ටින් ටින් ගාලා ශබ්ද කරනවා ඒ ඇති ඒක මට උගලන්නේ එතකොට එයාට තේරෙන එයා දන්නවා මේ දෙරේ කොයිතරම් ශබ්ද දෙන්න හැම ඇදිලා තිබුණත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අර ගහන පාරේ වේගය. අන්නේ ගහන පාරේ ප්‍රමාණයේ හැටියට ශබ්දේ නගිනවා වගේ මගේ මේ සිතේ මේ දුක්ඛයටපත් වෙන්නේ මේ සිතට අර කාම ධාතුව කාම ශක්තිය අවදි වෙන්න වදින පහර සැරයි. ඒක නිසා මහා කාමයක්ම තියෙනවා. කාන්දමක් අවදි වෙලා ක්‍රියාවටපත් වෙලා ශක්තියක් යන උහුලනවා. එතකොට ඒකත් එක්තරා තක්තු කිරීම. ඕකද තමයි ජීවේ පස්සපත්‍ය වේදනා. පස්සපත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා ඊට පස්සේ යලේ අරව ඉස්සරහට එනවා. ස්පර්ශය තමයි වින්දනය ලබා දෙන්නේ කියන්නේ. දැන් බෙරේකත් වෙනමයි කොක්කත් ශබ්ද නැංගේ කියන්නේ. එතකොට දැන් ඔය කාරණේ මොකද්ද අපේ ස්පර්ශ වෙන්නේ? ඒකද දැන් අපි යමක් දැක්කාම ඒ වස්තුවේ ඇහැ උලන්නේ නැහැ. ශබ්දයක් ඇහිච්චාම ඒ ශබ්දේ කන උලන්නේ නැහැ. නමුත් මේ ස්පර්ශය කියන්නේ මොකක්ද? ඒක අපි නොදන්නා පැත්තක් වැඩ කරන. ඒ නොදන්නා පැත්තේ ස්පර්ශය සිද්ධ වෙන්නේ නිමිත්තනේ නිමිත්තනේ. ඒ ස්පර්ශය සිද්ධ වෙන්නේ වෙනත් කොටසක් ජීවිතේ මේ කොතනද කොට අපේ <clears throat> අපේ සිතක් පහළ වීමේදී අපි අපි ධර්මයේ උගන්වනවා මොන්දලි අපි ධර්මකාරය ඉන්නේ අපි ධර්මයේ උගන්වනවා සසංකාර අසංකාරික කියලා සිත් වර්ග දෙකක් සංකාරික අසංකාරික සිත් වර්ග දෙකක් සසංකාරික සිතේ කියන්නේ ඉන්ද්‍රියයි හඳවතයි සම්බන්ධයෙන් පහළ වෙන චිත්ත වේගය. ඒක සසං ඒක අපට දැනෙන්නේ ඒක කාන්දම් ශක්තියක විතරයි ඒක දන්නේ. පස්සේ වුණ ඉන්ද්‍රියට අතන වේගයක් මතුනත් පාස්කක් වැඩ කරා. අසංකාරික කියන්නේ මොකද්ද? මේ වේගය විසින් මනෝධාතුවේ ඒ වර්ගය නැත්නම් මේ කාම ශක්තිය ඇති කොටස ක්‍රියාවට ගමලා ඒ නැවත මේකට ශක්තියක් එක්කාසු කරවට පස්සේ තමයි අපට දැනීම මතුවේ මොලේ සම්බන්ධ වෙන්නේ එහෙනම් මොලේ සම්බන්ධ වෙන්නේ ඔය අසංකාරික සිත් කියලා ඔය අසංකාරික සිත් නැති කරන එකයි ඔය සිහි නැති වෙන කරන වෙලාවට ඔය සෝර හොමරි මොන හරි අල්ලලා කරන වෙලාවට කරන්නේ ඒ අසංකාරික සිත් පහළ වෙන්න දෙන්නේ මොලේ හිරුවට. හිරුවට පුවාම අර හිත් පහළ වෙන්න පුළුවන් මොකද දන්නේ. එතකොට එයා සිහිනති මොකද දන්නා කෙනෙක්. අන්න අසංකාරික. එතකොට දැන් අපි අර ස්පර්ශය ගැන කියන්නේ ආවේ. ඒ මනෝධාතී අපි හිතේ කලින් හිතාපු යම් යම් දේවල් තියෙනවා. දැකලා හුරු පුරුදු දැන් විශේෂයෙන් පහකින් තේරුම් ගන්න කාල පුරුදු වර්ග දැක්කම කටේ ගැලුණා. ඒ මොකද ස්පර්ශය වැඩි. ඒ මේ කපෝලෙන්, ජකපෝලෙන් මෙතන වගුරුවන් ධර්ම රත්නියමත්. ඒක නිසා ඉතින් ඒක කොහෙන්ද ආවේ? ඒ රත් වීම මතුකලේ කොහෙද? ඒ හැත්වන ස්පර්ශය සිද්ධ වුණේ කොහෙද? අර කලින් දකින්න වෙලාවට කලින් කන වෙලාවට ඒකේ රස ගුණ වර්ණ ආදී මේ හැඩ ඔක්කොම හිතමින් කාපු අවස්ථාවේ ඒකට සමාධි හිත බැඳීගත් ප්‍රමාණය ලෝභය බැඳීගත් ප්‍රමාණය ආදී ඔය ඔක්කොම මනෝ දහසේ සටහන් වෙනවා. මනෝ දහසේ සටහන්. ඊට පස්සේ අන් කිසි වෙලාවක මේ කාපු කෑම දැක්කහම වෙන්නේ මොකද්ද? අර ඉන්ද්‍රිය මගින් මනෝ දහ මොලේට ඒ කම්පණය සිද්ධ වෙච්ච හැටියේ ඒකට ඒක සිතටත් ලැබෙනවා. ඒ සිතයි අරකයි වැඩ කරනකොට අර අර සමාවිසි කලින් ඒ ගැන හිතාපු ආකාරවලදී බැඳීම වැඩි බැඳීම ඇතිවෙච්ච බැඳීමේ ප්‍රමාණය අන්න ක්‍රියාත්මක වෙනවා. ඒ බැඳීම ක්‍රියාව බැඳීමේ ස්වરૂපේ ක්‍රියාව. එතකොට මේ බැඳීමත් එක්ක මිශ්‍ර කාණ්ඩ වැඩ කරලා කාණ්ඩම ඒ මාර්ගයෙන් තමයි සිටි වේගය වැඩි කරන්නේ. එතකොට ස්පර්ශ වෙලා තියෙන්නේ අතන නෙවෙයි මේ ඇතුලේ ස්පර්ශ වෙලා තියෙන්නේ. ඒ ඇතුලේ මොකක්ද ස්පර්ශ උනේ කලින් ගත්ත මත්ලේ සටහන්. පරල ගහපු හැමකට නෙමෙයි හැමදාම දෙරේ කට්ටුකන. එදෙලේ ගහලා ගන්නව නෙවෙයි. එදෙලේ ගහන ගහන වෙලාවට හම් ගහන්න ගියත් එහෙම නෙමෙයි. පදයක් ගහන්න නම් වෙන්නේ නැහැ. පරණ හැමතයි කට්ටු කරලා ඉඳගන්න. ඒ වගේම තමයි පරණ අදහස් එකයි අපේ සිතිවිලි වෙනවා කරලා අරකට එක්ක ඇලෙන්නේ. ඒ ඇලෙන ගතිය දුක්ඛ බවටපත් උනේ මොකද? ඒ කියන ඔක්කොම ක්‍රියාත්මක වෙලා නිස්පාදනය කරන තේජස කාණ්ඩ වේගය විසින් නිපදවන තේජස පොරොත්තු හා එතකොට අපි කෑම අරගෙන කොහොමද ඕක සුඛේ ධාරවන්නේ? ඒ සුඛේ ධාරවන්නේ නැර ස්පර්ශ යම් ප්‍රමාණයක් ත්‍යාගරාණන් ඒ ප්‍රමාණය Taman ඔරොත්තු දෙන මට්ටම දක්වාම පස්සේ පල්ලෙහාට බස්සන්න. පල්ලෙහාට බස්සන්න. ඒ කියන්නේ දෙලේට ගහලා ගහලා ගහලා ගහලා හොඳ ගාන හොයන්නේ ඉතින් ඉතින් සතු කර කර බලන්න ඕනේ. අර ටියුන් කරනවා කියන එක ඉඳදී ඒ මේවා කරනවා. ඒ හොඳ මට්ටමට එනකම් සතු කර කර ගන්න ඕනේ. දැන් හොඳ මට්ටමල්ලකෝ මේ සතුව නිතරම ලිවිච්චර කමක් නැහැ. ඒ තමයි ඕන ගාන. ඔරොත්තු දෙන ගාන. අන්නේ වගේ මේ මනෝදහසේ සටහන් වෙලා තියෙන ඒවායේ මහා ගොඩක් හොඳයි රසයි හැඩයි නැදයි පිනවනවා මතුවට ලබා ගන්න ඕන මේ විදිහටම ලැබුණොත් උඩ මහා ගොඩක් අදහස එක. ඔය ඔක්කොම අර ක්‍රියාවට වැටිලායි අර කියන රිද්මේ තාප වේගයේ මතකද? ඊමාන් ඊදාන්ත ඒ තාප වේගයේ ආකාරයෙන් වැඩ කරනකොට අර රිද්මෙල නිසා ශාස්ත්‍රයේ මේ ආකාරයෙන් ඉගෙන ගත්තට පස්සේ කොහොමද ඒක නවත්තන්නේ? බුදුහාමුදුරේ ඒකට පොඩි අතිපලක් දුන්න තිපලක. මොකද? නමද වදාලා අනිත්‍ය දුක්ඛ යනාත්මයි කියලා පද තුන. ඇයි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ මොකද්ද? එය මහා ගොඩක් එක්කාසු කොල්ල. ස්පර්ශ වේගයේ වර්ධනය වෙලා ඒ වර්ධන ශක්තියත් එක්ක විඳන විඳීම ස්පර්ශය අඩු කරන්න දීලා තියෙන ස්පර්ශය අඩු කරන දීලා තියෙන එක සැර අඩු කරන ක්‍රමයක් සිතිවිලි ක්‍රමයක් හොඳයි අපි කියන අනිත්‍ය කියන්නේ මොකක්ද මේ අපේ සෑම එකකටම අර ඒකෙන් ලැබෙන රස ආස්වාදයේ විඳින්නයි නැවත නැවත නැවත නැවත අපි එකත් එක්ක ස්පර්ශ වෙන්නේ. මේ වගේම අර රසයක ආස්වාදය මේ අවස්ථාවේදී ලැබෙන ලැබෙන දුක් විඳින්නේ තව මොකක් හරි රසයක් ලැබෙයිද හොඳ එකක් ලැබෙයිද කියන එක නිසා එයා කරන්නේ තව තව අර ස්වර්ථ වැඩි කරගන්න එක. ඒක නිසා සිතුවටත් වඩා වේදනාව වැඩි වෙනවා. ඒක ක්‍රමේ නෙවෙයි ඒක නොදන්නා කම නිසා මෝහයෙන් කෙරෙන වැඩක්. දැන් මෙතන දැන් මෙතන බුදුහාමුදුරුවෝ කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම එතෙන්ද දාපු හැටි වෙන්නේ මේකයි. අනිත්‍ය කියන්නේ ඔය ලැබෙන දේ. කිසිම ස්ථිරත්වයක් නැහැ රසය ඒවියයි. විදුලියක් වගේ එනවා. විදුලියක් වගේ එනවා ඇවිල්ලා එවලම යනවා. ජීවේ හැඳෙන්නේ නැහැ ඒක. ඒ රසය මගේ ජීවේ රැඳෙන්නේ නැත්තේ මොකද? රසය කියන්නේ මොකද්ද? ඒ වෙලාවට අර ජීවේ තියෙන රසායනික කොටස් දෙදරවල කම්පණය කරලා මතුකොන්න තේජසයේ රසය කියන්නේ. ඒක නිසා ඒක දුක්ඛ ස්වરૂපයක් නිසා ඇති වෙන මතුවෙන අයිතිවාසිකම්. ඒක නිසා මේක රසයි කියලා වෙන් කරලා කියන්නත් බෑ. මේක මේ විදිහටම රස හිතී කියලා කියන්නත් බෑ. ඒක නිසා මේක මේ අවස්ථාවට විතරක් සීමා වී එකක් කියලා හිතනකොට වෙන්නේ මොකක්ද? අර පරණ සටහන් වෙලා තිබිච්ච සටහන් ඔක්කොම මේ අදහස දාන්නකොට අරවට වඩා විරුද්ධ පටහැනි ඒ එකක්වත් එක්ක සම්බන්ධ නොවන අදහසකින් දැන් මේ රසය එක්ක මේ දැනස්සා හිතන්නේ ඒක නිසා අරක හිමීට අර වේ ඒකට උදව්වක් ලැබෙන්නේ නැති නිසා වේදය අඩු වෙනවා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හැබැයි ඔය අනිත්‍ය දුක්ඛ අනාත්මය කිව්වහම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හරියන්නේ නැහැ ඔය වචන තුන. මේක ස්ථීර දෙයක් නෙමෙයි මේක తాවකාලික දෙයක්. අනිත්‍යයට අනිත්‍යයට අයිති අදහස් ගන්න. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක පිළිතුරු ගන්න පුළුවන්. එහෙම නෙවෙයි. අනිත්‍ය ස්වરૂපයට අයත් අදහස් අරකට එක්ක සම්බන්ධ වෙනකොට බහිණ එකයි ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒතර අනිත්‍ය කියන වචනේ අපි දිය හුරු පුරුදු වෙලා ඒක නිකන් කවියක් වාගේ කියන. අනිත්‍ය දෙන්නන අදහස් තමන්ටම පිළි තමන් විසින් පිළිගන්න අදහස්. ඒකෙන්ද දාන්නේ. දාපුවා වෙන්නේ මොකක්ද? අර සතහන් ක්‍රියාකාරීත්ව ඕම බහිද. යන්තම් රසය හවල් කෑම ආදී සියුම් පුංචි පුංචි ටිකක් විතරක් එතන වැඩ කරනවා මේක සම්බන්ධ. ඒක උනේ මොකක්ද? අර මහා හෙන පාරවල් වැඩිච්ච පර්ශය දැන් තාම පොඩ්ඩයි වැඩ කරන්නේ. එහෙනම් පොඩ්ඩයි වැඩ කරන්නේ. මේ පොඩ්ඩෙන් ලැබෙන වින්දනේ අමාරුයි. ඉතින් ගංගානේ කරිදෙන්නේ නැහැ. සුඛේ ජීවිතෙ දෙන්නේ නැහැ. සුඛේ කියන්නේ අමුතු වේදනාවක් නෙවෙයි. සුඛේ කියන්නේ ලැබෙන වේදනාව උතුරන්නේ. ඒක. අර උතුලන්න පුළුවන් ප්‍රමාණයට ස්පර්ශය වෙන් කර ගැනීම තමයි එතන අපි සුඛය ගැනීමට කියන්නේ. ආ දැන් අපිට පිළිතුරු දෙන්න වෙන කොටසක් මේක තියෙනවා. මෙතන තියෙන විධානය. විශේෂයෙන් ගන්න. ඒත් මේ විශේෂයෙන් ගන්නයි කිව්වේ මොකද්ද? අර වේගය වැඩියෙන් ස්පර්ශ වෙන ක්‍රමයට ස්පර්ශය වැඩි වෙනකොට ඒ ප්‍රමාණයට කාන්දම ලැබිලොත් ස්පර්ශේ ප්‍රමාණය කාන්දම දන්න බව ඒකෙන් යම් ප්‍රමාණයකද ස්පර්ශේ ක්‍රියා කරන්නේ ඒ ප්‍රමාණයට කාන්ද වැඩ කරලා ඇති කාන්දම ස්පර්ශේ ප්‍රමාණය ගන්නවා කොහොමද සම දන්නවා මේ මනසේ අත වැඩිච්ච පාර පාරි ප්‍රමාණය ඒක නිසා දුංගාන શબ્දයක් කරනවා හැම කියන්නේ මේ නිවේ නෙවෙයි සතෙක් නෙවෙයි නමුත් අත්කාරිත වස්තුත්නානි ගුණාට පාර වදිනකොට හැමේ දෙදරීමෙන් පෙන්නනවා ඔබ ගහව පාරේ වේගය මම දන්නේ. කියන එකයි කියන්නේ. අන්න වගේ අපේ ළඟ තියෙන කාමය පරිසය ලැබෙන ප්‍රමාණයට වැඩ කරන්න පුරුදුලා තියෙනවා. ඒක නිසා විඥානාතික විශ්ිතින් දන්නේ. දැන් ඊළඟට කියන්නේ මොකද්ද? එහෙනම් පොඩ්ඩක් දැනගන්න ඉඩ අරින්නේ කියලා. යන්තම් ඔරොත්තු දෙන ප්‍රමාණය මහා ලෝකේව දැනගෙන මෙතන මහා ජීවියා ගන්න නැතුව පොඩ්ඩක් දැනගන්න. මොකද පොඩ්ඩ කිව්වේ? ඒක ජීවිතයගේ පැවැත්මට తాවකාලික චිත්ත අවධියක් විතරයි කියන කිසියක් ඕක මේ සත්‍ය යනවා දැන් ඉවරයි. ඒ රසේ ජීවේ ගෑවුන හැටි විදුලිය වගේ නැති. ඉතින් ඒ රසේ නිතර නිතර අතුල්ලන්න ඕනේ ඒක. අර ආහාරයක් වශයෙන් ජීවත් වෙන්න ඕන නිසා ගන්න එකක් නැහැ. ඒක කිසි වටිනාකමක් නැහැ. අර ඉන්න නිසා කරන වැඩක් කියලා අන්නේ කිය ගානට ඒ ගානට මෙව කරපු හැටි ඒ ගානට අරකේ මේ ස්පර්ශය ඒ ආහාරයක ස්පර්ශය මෙවච්ච හැටි ස්පර්ශය අර ආහාරය ගැනීම නිසා Taman දැසී ඒක නැස්සේ උඟ කලකින් ආවල් જાති හම්බුනේ අපෝ ජයව හරි ගණන් අපිට කිව්වා ඒවා මුකුත් නැති. ඒකලා ඒක නැතුවට ඒක නෙමෙයි මොකක් හරි මේ ගන්නවා මේ බඩගින්නතේ. ඒක නැති කරගන්න. අහවල් එක හොඳයි මේක නරකයි කියන එකක් නෑ. ඒවා නිකන් අර බොරු මත අපි බොහෝම ශක්තිජනක ආහාර ගන්නවා තමයි. අපි හිතනවා ඒක අවුරුදු 1000 සිය ගානකට වග කියයි කියලා. නමුත් එතනින් නෙවෙයි. ගිය සුභානේ මම මෙච්චර වර්ග ජානි වර්ග කෑවයි. ලේක් නොයි මේ සත්‍ය දැන කෑමයි. එක දවසක් අද බඩින් නීතිය. උදේ දවසේ ආහාර නොදී හිටිය. කෙන්ජි ගානි නම් පනන්නේ මොකද සමහර ගිය සමාරේ මාමයි බෝතල් මෙච්චර ගැහුවා. සස්කජෙන් මෙච්චර සනතෝජෙන් මෙච්චර පරියාව තිබ්බක් කොහොමද? එමන් ඒවා ගිය සමාරේ මන් දන්නේ මට ඇවිත් ගන්න උදේ කියලා නෑ දැනුත්. කොහොම බොරු. ඒ වෙලාවට අර බුදුහාමුදුරුවෝ කිව්වා සාවකාලිකත්වය අනිත්‍යකම. ඒ වෙලාවට රක්තය. ඒ වෙලාවට මාමයි. අර එක්කෙනෙක් කිව්වා එයා කන්නේ මාමයි එක්ක විතර වෙන මුකුත් කන්නේ. පොළු පොළු මාමයි කිව්වකේ. කවුද මම කියන්නේ ජීවිතේ සම්පූර්ණ. නමුත් මේකෙන් ගන්නමක් විතර. ඒක ඇති වෙන මුකුත් නෑ. ඒක නිසා ඒ වෙලාවට මේ తాවකාලික අයිතියක් මේ මම ඒක නිසා මොනවා හරි පොඩ්ඩක් මේ ගින්න නිවන්ද ශක්ති වෙන්න නෙවෙයි ගින්න නිවා ගන්න ඉතරයි මට ඕනේ කියලා හිතුවද? එයාට කිසිම ආහාරයක් දුක. අන්න ඒක නිසා විඥානාති කිව්වා ඒ විඥානාති සුඛ දුක්ඛ විඥානය උපේක්ඛාවටපත් වෙන්නේ කොහොමද? සුඛ දුක්ඛ විඥානය දුක්ඛයෙන් සුඛයටපත් වෙනවා. දැන් මේ කවුරුද දන්නවා? සුඛයටපත් වූ ආකාරය. එතකොට උපේක්ඛාව කියන්නේ මධ්‍යස්ථ භාවයේ සුමියා මේ තත්ත්වයේ එන්නේ කොතෙන්ද? යම් අවස්ථාවකද ආහාරය මං ගන්නේ ඒකෙන් ලැබෙන රසේ මුක්ති විඳින්න නෙමෙයි. ආහාරය දාලා අර ජීන්න නැති කරගන්නේ විතරයි අදහස රසයක් මෙතන ප්‍රශ්නය. ඒක සුඛ දුක්ඛ කියන දෙක එක්ක Tamange සිත සම්බන්ධ නැත්තම් සුඛය ලැබෙන්න ඕනවට දුක්ඛේ එපා. මේ දෙකෙන් මෙතන සම්බන්ධය කියන්නේ. ඒ දෙකම නැත්තම් එයා ආහාරයක් ගන්නවා නම් රසය ගැන අපේක්ෂාවකුත් නැහැ, විරස ගැන අපේක්ෂාවකුත් නැහැ, විරුද්ධත්වයකුත් නැහැ. බඩේ ගෙන්න නැති වෙන්න අර ආහාරය දාන මට්ටමට එයාගේ හිත පුරුදු වෙනවා නම් මං කියන්නේ ඒක දවසකට පුළුවන් කියලා. යම් දවසක පුළුවන් කර කර හිතාගෙන හිතාගෙන යනකොට යම් දවසක පුළුවන් වෙච්ච දාට යාට සුඛය ගැන හිතෙන්නේ නැහැ, දුක්ඛය ගැන හිතෙන්නේ නැහැ, පාවිච්චිය ගැන විතරයි හිතෙන්නේ. අවස්ථාවට ගැළපෙන උචිත අවශ්‍ය කාරණේ අවස්ථාවේ පාවිච්චි කරනවා මිසක වෙන අධ්‍යාත්මයක් ගැන හිත යොමුේ නැත්නම් ඒ මත්තමට සමාධි ස්පර්ශේ බුරුල්ලලා තවත් ඒ ස්පර්ශේ බුරුල්ලීමේ ජීවුනේ මොකද්ද මොනම වේදනාවක්වත් නැහැ බෙදන්න පුළුවන් වින්දනයක් නම් ලැබෙනවා ඒක බෙදන බෙදන්න තරම වින්දනයක් නැහැ ඒ කොහොමද කිව්වොත් බෙරේට සත්තු කරන්නේ නැහැ නිකන් අත තියාගෙන ඉන්නේ මනෝ සබ්දයක් ඇති. නමුත් දෙරෙත් තියෙනවා අතක් තියෙනවා. සබ්දයක් මතලා නැහැ හොඳ සබ්දේ නරක සබ්දේ කියන්නේ මොකද ගහලා නැහැ. සත්තු කරලා නැහැ දෙරේට අත හේතු කරලා අන්න දෙරේට අත හේතු කරන වගේ නිමිත්ත එක්ක තමයි හිත හේතු කරලා ගත්තාම අර කියන සුඛ දුක් උපේක්ෂා මුකුතයි. කර සුඛ දුක් වේදනා මුකුත් නැහැ ඒක වැටෙන්නේ උපේක්ෂා. ඔන්නෝකයි උපේක්ෂා වේදනාව කියේ එහෙම හුරු වෙච්චහම ඒකත් එක කාන්දම් මට්ටම. ඒ කාන්දම් මට්ටම දැන් උපේක්ෂාවේදී කාන්දම තියෙනවා කියලා හරි. කාන්දම නැත්නම් මොකෙන්ද ඒක තෝරගන්නේ? ඒ උපේක්ෂා මට්ටමේ ඉන්නකොට එයාට වෙනවා සම්පූර්ණයෙන්ම කාන්දමට වර්ධනය වීමට චාර්ජ් වෙන්න මොකුත් ශක්තියක් නැති නිසා එන්නෙන් දෙන්නෙන් යාගේ කාණ්ඩව බහිනවා මොකද අර උපේක්ඛාවේ හරියට දැන් කාර්ය ලෝලකොටේ තරහ ස්පීඩ් එකක් තියෙනවා බැටරි charge එක. මින් ඒ ස්පීඩ් එක නැගන්නේ නැග්ගේ නැත්තම් බහලා බහලා බහලා බහලා බොක් ගාලා කොහෙරනවා. මොකද කියන එක අපිට එහෙම වුණා ඒක. මම හිමියන් දෙය කියලා. අනේ මනුස්සයෙක් ගියා. මෙන්න මේ අම්බලංගොඩ හරිය නැවතුනේ. මොකද ඔය ඉතින්. ඒකෙන් නම් ගාන්නේ බැටරි නැත්තේ. මං හැව ඒ මොකද? හරි හිමින් ආපු. දැන් මට කියන්න කතාවක් නෑ මමමයි හිමින්න්නේ කිව්වේ කොහොම කොහොම හරි ඒ කාරිකසෙන් ගියාම ඉඳන් ඉතින් අන්න ඒක අපටත් වෙනවා අර චාර්ජ් වෙන ස්පීඩ් එක නැති වෙනවා උපේක්ෂාවට වැටිච්චා එතකොට අර එන්න එන්න එන්න එන්න අර බැටරිය ගත්තා වගේ අපේ බැටරියක් දැහැලා සියලු කිලිසුන් නැසන පුද්ගලයෙක් අතයිලාව හොඳයි දැන් මේ කොටස හරි අනිත් කොටසට වටින්න තරම් කාලය නැහැ එතකොට දැන් මේ පින්නතුන මොනවා හරි අහන්න කියනවා නම් අහන්න පුළුවන්. හැබැයි එහෙම මුකුත් නැතුව වගේ අපිටත් අද හිත අපේ ඉන්කමට යනවා නුවර. එනිසා ඒකට සම්බන්ධ වෙන පිටසක් ඉන්නවනේ ඒකත් ඉන්නවා. ඒ අපි සිල් දීලා සම්මුහයට පින් අනුමෝදන් කරලා අපි අවුරුද්දේ පින්කම් පටන් ගන්න දලදා මාලිගාවට පූජාව පවත්වලයි. ඒකටයි කියන්නේ මේ ඒ පූජාව කරන්න යන්නේ. ඉතින් මේ ඔක්කොම කරන්නේ. දැන් මේ අය මේ විදිහට පෑදිලිව මේ ධර්මය අහගන්නේ ඒ පිහිටෙන්. ඒක මේ මට කරන්න පුළුවන් එකක් නෙවෙයි මේක. ඒත් ඒ පිහිට රැකගෙන අපි ඒ පැත්තට නිරන්තරයෙන්ම ගරු කරමින් ඒ ලැබෙන ලාභය අපේ මෙලෝ දුක් පරලෝ දුක් විනාශ කරගෙන අදාහකාලික සැපයටපත් වෙන්නේ ඒ පිහිටෙන් තමයි මේවා කරන්නේ. ඒක නිසා ඒ වත් සන්තෝෂ වෙලා දැන් කවුරුත් හිතාගන්න අප අප මේ ලෝකේ කාකාර වලින් මේ ධර්මය දැනගැනීමෙන් අපේ ජීවිතවලට වෙන්නා වූ යහපත කොපමණද කියලා සීමා කරන්න බෑ. ඒ නිවන දක්වා යන ජීවණයක් ඒක නිසා ඒ පිළිබඳව සත්‍යෙන්නා ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලටත් අප අපැසු කරනා ස්ථානවලටත් අධිභූත සියලුම ජීවරාජ සම්මියා මේ පින් අනුමෝදන් වෙත්තා. තව තවත් මේ උසස් ධර්ම දියුණු කර ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි. උපකාරයක් කරත්තා ඒ ජීවරාජ සමූහයාටත් තම තමන් නම් ඉන්න සීනිය පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාටත් භූත පින් මිතුන්ටත් ලෝක පින්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන සිතාවතා චම්මේ කියන දාසාන් ආකාශත්තා ඥාතීන් දෙපින්ද නිදම්මේ සවිතක නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිසම්මද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිද්දතු දහතුන් වෙනිදා පොය මේ මේ මේ දහසදී හා සිංහලවලු එදාට පවත්තන්න බෑනේ නේ කාය කායි සීනානික ආගමික මේ යාත්‍ක වැඩ එහෙම නෑ එන දහස් ප්‍රතිංගා නවත්තනවා නේ කොයි දවසට ආවද कोई दोबारा सुन लें